සුගතියට අරගෙන යන්න කැමතිනම් නිවන් දැකීම කෙසේ වෙතත් සුගතියට යන්නට උනත් කෙනෙකුගේ ජීවිතයේ ධර්මඥානය තුලින් මතු කරගත් අවබෝධයක් තියෙනවා. සද්ධා සීල සුත ඡාග ප්‍රඥා කියද්දී සුත කියද්දී ධර්මඥානය තමයි වැටෙන්නේ. ප්‍රඥාව කියද්දී ඒ ධර්මඥානය ජීවිතේ ප්‍රායෝගිකව පුරුදු කිරීමෙන් මතු කරගත්ත ප්‍රඥායිතසිකය. එතකොට ධර්මඥානයත් ඒ ධර්මඥානය ජීවිතයට එකතු කර ගැනීමෙන් සකස් කරගත්ත ප්‍රඥා චෛතසිකයක් කියන මේ දෙකම මුල් කරගෙන තමයි ඒ සංඛාර උප්පත්ති වගේ සූත්‍රවල සඳහන් කරන්නේ කෙනෙකුට සුගතියට යන්න පවා පුළුවන්කමක් ලැබෙන්නේ ඒ කාරණා තිබ්බොත් කියලා. ඉතින් එදා පරිණිර්වාණ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කාරණාවකට එහෙම හිතමු කළොත් එතනදී සඳහන් වෙන්නේ වියත්ත විනීත විශාරද බහුස්සිත ධම්මානු ධම්ම පටිපන්න පරිම කරමත එහෙන වැරදි මත මිත්‍යා දෘෂ්ටි ආදිය ධර්මයෙන්ම දුරු කරන පිරිසක් බිහිවනතුරු බුදු පියාණන් වහන්සේ මාරයට දේශනා කළේ සඳහන් කළේ තමන් වහන්සේගේ පිරිනොම් පෑම් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඉතින් එච්චරටම වැදගත් කාරණාවක් තමයි යම්කිසි ශ්‍රාවකෙක් මේ බහුශ්‍රතභාවයේ තුලින් බහුශ්‍රතභාවය ඇති කරගෙන බහුශ්‍රතභාවය උපකාර කරගෙන ප්‍රඥාවට අවතීර්ණ වීම කියන සිද්ධිය. ඉතින් මේ සූත්‍ර ධර්ම විවරණේ අන්නේ කාරණා දෙක सिद्ध කරගන්න. එකක් දහම් ඥානය ඇති කරගන්න, අනික දහම් ඥානය භාවිතාවට අරගෙන ප්‍රඥාව, විදර්ශනා ඥාන උපදවා ගැනීම කියන කාරණාව. ඉතින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දැන් වරින් වර වරින් වර එක දිගටම මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයට අයත් සූත්‍ර විස්තර කරගෙන එනවා. අටුවා ටීකා වලට අනුකූලව. ඒවත් උපකාර කරගෙන. ඉතින් අද දවසේ අපිට දේශනා කරන්නට තියෙන්නේ සල්ලේක සූත්‍රය පිළිබඳව. මජ්ක්‍ධිම නිකායේ මූල මූල පණ්ණාසකේ මූල පරියාය වර්ගයේ තමයි සල්ලේක සූත්‍රය තියෙන්නේ. මේ සල්ලේක සූත්‍රය කෙනෙක් ගොඩාක් වැදගත්. පින්නත් අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ අපිට මේ ලෝකේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අපට ඕන විදිහට නෙවෙයි. ඇත්තට අපිට ඕන විදිය මොකද්ද? අපි කැමති විදිය මොකද්ද? චිත්ත පීඩා නැත්නම් අපි කැමති. ශෝක පරිදේව උපදින්න නැත්නම් අපි කැමති. ඊළඟට බාහිර සංස්කාර ධර්ම වෙනස් වෙන්නේ නැත්නම් අපි කැමතියි. අපි කැමති විදිහට තියෙනවා නම් අපි කැමතියි. ඒ වගේ අපිට ලෙඩ දුක් හැදෙන්නේ නැත්නම් අපි කැමතියි. ජරාවටපත් වෙන්නේ නැත්නම් වයසට යන්නේ නැත්නම් කෙස් දෙන්නේ නැත්නම් දත් වැටෙන්නේ නැත්නම් හමරලි වැටෙන්නේ නැත්නම් අපි කැමතියි. මැරෙන්නේ නැත්නම් අජරාමර වෙන්න පුළුවන් නම් කැමතියි. නමුත් එහෙම කැමති ආකාරයට පංචස්කන්ධ ලෝකයේ පවතින ස්වභාවයක් නැහැ කියලා අපි දන්නවා. හැබැයි ඒක දැනගත්තට මේ පංචස්කන්ධ ලෝකය Taman තෝරන විදියට නැති වෙනකොට හිතට මොකද වෙන්නේ? දරන්න බැරි පීඩ තියෙනවා. මේ පීඩනය කියන හැර පුදුම දෙයක් ඉතින්. අකමැති ආකාරයකට යමක් වෙනකොට ඒ Tamanගේ ජීවිතයට හෝ Tamanට උපාදාන වෙච්ච ජීවිතයකට හෝ ඒ අකමැති විදියකට යමක් වෙනකොට හිතට ඇති වෙනවා ඒක නිකන් වතුරුනනවා වගේ වතුර උනන් උනන් උනන්න එතන එකතු වෙන ජලය ජලකඳ වැඩි වෙනවා වගේ ජලස්කන්ධය යම්කිසි තම අකමැති ආකාරයකට යමක් වෙනකොට අතුලාන්තයේ ටිකෙන් ටික ටිකෙන් ටික චිත්ත පීඩාව කියන එක. ඒ කියන්නේ ඒක හරියට නම් හිත තද කරනවා වගේ වැඩක්. ඉතින් හිත තල්ලු කරනවා වගේ වැඩක්. හිත තෙරපනවා වගේ වැඩක්. තමන් අකමැති ආකාරයට යමක් සිද්ධ වෙනකොට සිද්ධ වුණාට පස්සෙත් ඒක ආවර්ජනාවෙහි මොකද වෙන්නේ හිත එන්න එන්න එන්න එන්න එන්න එන්න තද කරගෙන තද කරගෙන තද කරගෙන අපි ඒකට කියන්නේ පීඩනය කියලා. පීඩාව කියලා කියන්නේ. ඉතින් මේක උපරිම මට්ටම කරාට පස්සේ කෑ ගැහෙනවා, දෙස් තියනවා ශාප කරනවා සමහර අය තමන්ගේ ජීවිතේ පවා ඒ පීඩණයට මරලා දානවා තමන්ගේ ජීවිතේ විනාශ කරලා දානවා සමහර අය අනුන්ගේ ජීවිත විනාශ කරනවා. ඒ වගේ මේ හිතෙහි උපදින විවිධ ක්ලේශ ධර්මයෝ නිසා, ශෝක පරිදේවයෝ නිසා, පීඩිත මානසිකත්වයන් නිසා කබලේ ඉන්න මිනිස්සයා ලිපට වැටෙනවා වගේ මේ දුක්ඛිත මනුෂ්‍යාත්ම භාවවල ඉඳලා අති දුක්ඛිත තිරිසන් ලෝක වලට නිරාජිතම් වලට പ്രേතාදී තම් වලට සසරගත සත්‍යය වැටෙනවා පීඩණයෙන් අතිපීඩණයකට වැටීමක් වගේ එක. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය කියලා කියන්නේ මෙන්න මේ පීඩා පහ කරලා නිදහස් චින්තනයකට අපි අරගෙන යන වැඩපිළිවෙලක්. මේ සූත්‍ර දේශනාවලින් අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒක. සූත්‍ර දේශනාවලින් අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒක. පින්නතුන්ගේ ජීවිතවල දරුවෝ නිසා හරි වෙන්න පුළුවන් දෙමව්පියෝ නිසා හරි වෙන්න පුළුවන් සාමියා භාර්යා නිසා හරි වෙන්න පුළුවන් අම්මා තාත්තා නිසා හරි කවුරු හරි නිසා රැකියාව කරන තැන හරි වෙන්න පුළුවන් නායකන ප්‍රධානියකට වැඩ කරන අය යම් යම් සමිති සමාගම් වල කටයුතු කරද්දී එහෙම එක එක සංස්කාර ධර්ම වලින් තමන් අකමැති දේවල් වෙනකොට චිත්තසංතානයේ ඇති වෙන දැවීම්, තැවීම්, පිච්චීම්, රක්තීම්, තෙරපීම්, පීඩිත භාවයන් දුරු වෙන්නට මේ සූත්‍ර දේශනා ගලපගන්නේ කොහොමද කියලා තමයි අපි හැමතිස්සෙම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සල්ලේක සූත්‍රය කියන්නේ අන්න ඒකට ඖෂධයක් වගේ. සල්ලේක කියන්නේ ඇත්තටම මෙතන මේ කෙලෙස් උදුරනවා කියන අර්ථය. සෙලෙක්ට් කෙලෙස් බැහැර කරනවා කියන අර්ථය. කෙලෙස් කිව්වට පස්සේ අපි තේරුම් ගන්න ඕන හිත කිලිටි කරන ධර්මනේ. ඉතින් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන්නේ හිත කිලිටි කරන ධර්ම. ඉතින් ඒවායේ ඉඳලාම රාග දේශ මොහ ආදීනේ යන්තාත් ක්ලේශ ධර්මයෝ හිත කිලිටි කරන ධර්මයේ තියෙනවා නම් මෙන්න මේවා උදුරල දාන ක්‍රමවේදය තමයි සල්ලේක සූත්‍රය කියලා මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නට නිදාන කාරණාවක් තියෙනවා. ඒ නිදාන කාරණාව කියන්නේ හේතු වෙච්ච කාරණාව. දැන් රතන සූත්‍රයට නිදාන කාරණාව උනේ සවැත් නුවර තුන්බියනේ. අන්න ඒ වගේ දැන් මංගල සූත්‍රයේට නිදාන කාරණේ උනේ මිනිස්යාට දෙවියන්ට බ්‍රහ්මයන්ට මංගල කාරණා මොනවද කියලා ගැටලුවක් ඇති වුණා. ඒක තමයි නිදානේ මංගල සූත්‍රය දේශනා කරන්නේ. ඒ වගේ සල්ලේක සූත්‍රය දේශනා කරන්නත් බුදුරජාණන් වහන්සේ නිදානයක් වුණා. ඒ කියන්නේ හේතුවක් බලපෑවා. මොකද්ද හේතුව? අපේ පිළිතුන් දන්නවා සාරිපුත්ත මහතුරුන් වහන්සේට සහෝදරයෝ හිටියා. ඒ සහෝදරයන් වහන්සේලා හැම කෙනෙම ශාස්ත්‍රයට ඇතුල් වුණා. ඇතිලි වුණාට පස්සේ එක සාමින්හන්සේ නමක් හිටියා චුන්ද. ඉතින් මේ චුන්ද සාමින්හන්සේට ශිෂ්‍ය පිරිසක් හිටියා. මේ චුන්ද සාමින්හන්සේට හිටපු ශිෂ්‍ය පිරිස යම්කිසි විදර්ශනා මාත්‍රයකින් එහෙම නැත්නම් යම්කිසි සමාධි මාත්‍රයකින් මුලාවටපත් වුණා තමන් වහන්සේලා ධර්ම අවබෝධය සිද්ධ කරගත්තා ඒ කියලා. අදට සමාජයේ ගොඩාක් ඕක තියෙනවනේ පින්නොත්. සෝතාපන්න නොවි සෝතාපන්න වුණා කියලා වාසය කරනවා. එවැනි අදහසකින්. සකුරුදාගාමි නොවි සකුරුදාගාමි වෙලා ඉන්නේ මං කියන අදහසකින් ජීවත් වෙනවා. නැත්නම් සෝතාපන්න වෙලාද නැද්ද සකුරුදාගාමි වෙලාද නැද්ද මං රහත්ද නැද්ද ආදි වශයෙන් විචිකිච්ඡා බහුලව සමහර ජීවත් වෙනවා සමහර වෙලා කියලා ජීවත් වෙනවා සමහර වෙලාද නැද්ද දන්නේ නැහැ කියලා ජීවත් වෙනවා ඉතින් අන්න ඒ වගේ මේ ස්වාමින්වහන්සේලාට වෙලා තිබුණේ ඒ ස්වාමින්වහන්සේලා හිතාගෙන ඉන්නවා ආ මං ඉතින් අපි ඉතින් නිවන් දැකලා කියලා. ඒ නිවන් දැක්කා කියලා අදහස් පහළ වීමේ භයානකමක් තියෙනවා. නිවන් නොදක නිවන් දැක්කා කියන අදහසට આવත පස්සේ වීර්ය අතහැරෙනවා. ඒටි අපාය හතර පායෙන් නිදහස් වුණානේ. හිතට සැහැල්ලුවක් ගන්නවා. කොහොමත් මම නිවන් දැකපු කෙනානේ කියලා ඉන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? වීර්ය හැලීම තුල, වීර්ය අතහැරීම තුල විශාල අපරාධයක් වෙනවා. ඉතින් චුන්ද ස්වාමීන් වහන්සේ මේක ස්වාමීන් වහන්සේලාට ඍජුව කියන්න යන්නේ නැතුව වහන්සේලා අනවබෝධයකින් ඉන්නේ ඔබ වහන්සේලා අවබෝධයටපත් වෙලා නැහැ කියලා එහෙම ස්වාමීන් වහන්සේලාගේ හිතරිද්දන් අකමැති නිසා ශිෂ්‍ය පිරිසත් එක්ක බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ උපදින යම්තාක දෘෂ්ටියෝ තියෙනවා නම් සක්කාය දිට්ඨි දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ඊළඟට ඔය දශකක් මිත්‍යා දෘෂ්ටි ආදී යන්තා දෘෂ්ටි තියෙනවා නම් මේ දෘෂ්ටි විදර්ශනා මානසිකාර මාත්‍රයකින්ම ප්‍රහාණය වේද කියලා විමසනවා. මේ ස්කන්ධ ධර්මාදී අසුරු කරගෙන උපදින යම්නම් දෘෂ්ටි තියෙනවා නම් මේ විදර්ශනා මාත්‍රයකින්ම මේ දෘෂ්ටි ප්‍රහාණය වේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා නෑ චුන්ද එහෙම වෙන්නේ නැහැ. ස්කන්ධ ධර්මාදී විශේෂී තියෙන ආත්මීය සංකල්ප ආත්ම දෘෂ්ටි ආදී ප්‍රහාණය වෙනකම්ම ඒ අදාළ විදර්ශනා මානසිකාරාදිය පවත්වලා ඒ ආත්ම දෘෂ්ටි ප්‍රහාණය වෙන මට්ටමට එනකම්ම ශ්‍රාවකය කටයුතු කළ යුතුයි. යම් කිසි කෙනෙක් චිත්ත සමාධියකට සමවැදීම තුල යම් කිසි කෙනෙක් චිත්ත සමාධියකට සමවැදීම තුල තමන්ගේ අධිගමය නැත්නම් තමන්ගේ අවබෝධය සිද්ධ වුණා කියන හිතුවට ඒක තුන්ද අධිගමයක් නැත්නම් ඒක අවබෝධයක් නෙවෙයි එතන තියෙන්නේ ශාන්ත විහරණයක් කියනවා. දැන් යම් කෙනෙක් ප්‍රථම ඥානයටපත් වෙලා එතන කෙලෙස් ප්‍රහාණය වීම තුළ විස්කම්බන වශයෙන් මෙයාට ඇති වුණා මා සෝතාපන්න වුණා වගේ අදහසක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ එතන තියෙන සෝතාපන්න වීමක් නෙවෙයි එතන තියෙන ශාන්ත විහරණයක්. ඊළඟට යම් කිසි කෙනෙක් ဒုတိ ය ධානයේට, තතිය ධානයේට, චතුර්ථ ධානයේට ඊළඟට අෂ්ට සමාපත්තිය වල ඒ ආකාසංචඤ්ඤායතන ආදී හතරට සමවැදීම තුල සිද්ධ වෙන්නේ සෝතාපන්න වීමක් නන් නෙවෙයි. ඒ අෂ්ට සමාපත්තිය ආදීන සමවැදීම තුල වෙන්නේ කුඳ ශාන්ත විහරණයක් පමණයි. කෙලෙස් ධර්ම විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙලා ඊතාව ශාන්තව වාසය කිරීමක් පමණයි හුදෙක් එතනදි සිද්ධ වෙන්නේ. එතනදී චුන්ද මේ දෘෂ්ටි ප්‍රහාණය වීමක් සංයෝජන ප්‍රහාණය වීමක් ධර්මයේ අවබෝධ වීමක් එතන නැහැ. යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ මේ ධර්මය අවබෝධ වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයාගේ ජීවිතයේ සල්ලේක ප්‍රතිපදාවක් වැඩි යුතුයි කියලා. අන්න ඒකට අපිට ගොඩක් වටින්නේ. එකපාරට මනක් අහලා අපි හිතන අපිට හිතුනොත් මං සෝවාන් වුණා කියලා. කොහේ හරි භාවනා වැඩසටහනකට ගිහිල්ලා ඒ භාවනා වැඩසටහනේ දැන් ඇස් පියාගන්න දැන් ඔන්න ප්‍රථම ධාන දිස්ථාන කරගන්න දෙති ධාන දිස්ථාන කරගන්න ඕන දැන් සක්කාදිට්ඨි ප්‍රහාණය වුණා කියලා එවැනි පිහිලු තත්ත්වයන්ට පත් වෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කර මේකට වැඩ පිළිලක් තියෙනවා මේ රාග දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මාන මිත්‍යා දෘෂ්ටි, සෝක පරිදේ, දුක් දෝමනස් ආදී යම්තාක් හිත අඳුරු කරනවන කරන ධර්ම තියෙනවා නම් අන්න ඒව ප්‍රහාණය කරන්න චුන්ද ක්‍රමවේදයක් තියෙනවා. දැන් අර ශිෂ්‍යයන් වහන්සේලා ළඟ ඉන්නවා. දැන් ශිෂ්‍යයන් වහන්සේලා හොඳට අහගෙන ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පරියාය පහකින් පරියාය පහකින් දේශනා කරනවා කල්ලේක ප්‍රතිපදාවෙහිවත් කෙලෙස් දුරු කිරීමේ ප්‍රතිපත්තිය. අන්න එතනයි අපට වැදගත් ඒ පරියාය ටික තමයි පින්නත්ති පළවෙනි පරියාය සල්ලේක පරියාය. දෙවෙනි එක චිත්තුප්පාද පරියාය. තුන්වෙනි එක පරික්කමන පරියාය, හතරවෙනි එක උපරිභාව පරියාය, පස්වෙනි එක පරිනිබ්බාන පරියාය. පරියාය පහයි සල්ලේක චිත්තුප්පාද පරික්‍රමන උපරිභාව පරිනිබ්බාන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද යම්කිසි කෙනෙක් මේ ආර්ය විනයේ කෙලෙස් ධර්ම ප්‍රහාණය සඳහා පළවෙනි පියවර තබන හැටි විග්‍රහ කරනවා පින්වත්නි මේ ලෝකයේ තුල යම්කිසි අවස්ථාවක මේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයා දකිනවා සත්ත්ව හිංසනය අපි හිතමු දැන් ඒක මත්ස ඝාතනයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගව මස් ඝාතනයක් වෙන්න පුළුවන් කුකුලන් වැනි පක්ෂීන් ඝාතනයක් වෙන්න පුළුවන් කුරා කොහුඹුවන් වැනි කුඩා කුඩා සතුන් ඝාතනයක් වෙන්න පුළුවන් මැසි මදුරුවන් වගේ පියාඹන සතුන් ඝාතනයක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරන මේ කෙලෙස් දුරු කිරීමේ ප්‍රතිපදාවේ පළවෙනි එක තමයි මෙන්න මෙහෙම මෙයා දකිනවා සත්‍යයන්ට හිංසා කරනවා. දඬු මුගුරු වලින් ගහනවා, අවි ආයුධ වලින් කපනවා. දැන් මෙතන මේ සත්‍ය කියද්දී මනුස්ස සත්‍යයක් මෙතන ඉන්නවා. ඒ මිනිස්යාටත් හිංසා කරේ කිරීම කියන්නේ වද බන්ධන දෙනවා හිංසා කරනවා එහෙම මේ තිසරණේ පිහිටපු කෙනා ඉස්සෙල්ලා පටන් ගන්න ඕන උතනින් වැඩි සත්ත්ව හිංසනේ දකින්න මෙයා හිතනවා මෙයාලා සත්ත්වයන්ට හිංසා කළාට මන්නම් හිංසා කරන්නේ නෑ කියලා සල්ලේකයේ පිහිටන දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා අහිංසක කියලා බ්‍රාහ්මණයෙක්. බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සඳහන් කරන සාමිනි භාග්‍යතුන් වහන්සේ මම අහිංසක වෙමි. මම අහිංසක වෙමි. මම අහිංසක වෙමි කියලා තුම්පාරක් තමන්ගේ නාමය සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ඒ බ්‍රාහ්මණයට බ්‍රාහ්මණය යම් කිසි කෙනෙක් අහිංසක වෙන්න නම් වචනයෙන් කාටවත් හිංසා නොකළ යුත්තේ යම් කිසි කෙනෙක් අහිංසක නම් මෙයා ක්‍රියාවෙන් කාටවත් හිංසා කරන්නේ නැත්තේ. යම් කිසි කෙනෙක් අහිංසක නම් මෙයා මනසින්වත් කාටවත් හිංසනයක් කරන්නේ නැති කෙනෙක් කියලා. එතකොට දැන් සමාජයේ තුල අන් අයට වචනයෙන් හිංසා කරන අය දකිද්දි ක්‍රියාකාරකම් වලින් හිංසා කරන අය දකිද්දි මානසිකව අන් අයට හිංසා කරනවා කියලා Tamanට දැනෙනකොට බලන්න මේ කෙලෙස් උකුළුවාලීමේ වැඩපිළිවෙලේ පළවෙනිම පියවර තමයි මෙයා හිතනවා මම අනිත්‍ය සත්‍යයන්ට හිංසා කළාට මන්නම් හිංසා කරන්නේ නෑ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මෙහෙම අනිත්‍යය කළත් මං කරන්නේ අනිත්‍යය කළත් මං කරන්නේ කියලා දැන් මේකේ පිහිටියානේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔන්න එනවා එතකොට ඊළඟට චිත්තුප්පාද පරියාය චිත්තුප්පාද පරියායදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පොඩ්ඩක් වෙනස් වෙනවා දැන් අත්‍යධිකලේ මෙයාලා මේව කළත් මං කරන්නේ නැහැ කියලානේ දෙවෙනි අවස්ථාවේදී මොකද වෙන්නේ? මෙයා දැන් අනිත්‍ය කරන හින්දා නෙවෙයි. මෙයා මෙතුලාන්තෙන් අදහසක් ඇති කරගන්නවා මම සතුන්ට හිංසා කිරීමෙන් වැළකීම. සල්ලේක පරියාය පළවෙනි පියවරේදී सिद्ध කරන්නේ අනිත්‍ය සත්‍යයන්ට හිංසා කරන දැකලා මෙයා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම සත්‍යයන්ට හිංසා කරන්නේ අනිත්‍ය හිංසා කළා. දෙවෙනි අවස්ථාවේදී අනිත්‍ය කළත් නොකළත් දැන් මෙහෙම දේවල් දිනන පින්නත් නේ දැන් සමාජයේ සමහර අය දැන් අපි හිතමු ගෙදරක් කියලා දැන් ගෙදරක ඔන්න මේ දරුවෝ ටිකක් ඉන්නවා දරුවෝ හතර දෙනෙක් ඉන්නවා කියමු දැන් එක දරුවෙක් පරුස වචන කියලා අම්මා හරි තාත්තා හරි හොඳට ගහනවා යාට දැන් මේ අනිත් දරුවෝ දැන් බලාගෙන ඉන්නවා අයියා හරි මල්ලි හරි නංගි හරි පරුස වචන කියලා හොඳට ගුටි කනවා. මේ ගුටි කනකොට අර අනිත් දරුවෝ මොකද හිතන්නේ? අම්මේ මෙයා නම් මේ පරුස වචන කියලා අමාරුයි වැඩනට මං නම් පරුස වචන කියන්නේ නැහැ. ඔන්න ඒක සල්ලේකනේ. මෙයා මල්ලි පරුස වචන කියලා ගුටි කෑවා. අනේ මං නම් පරුස වචන කියන්නේ නැහැ. දැන් පරුස වචන කියන්නේ නැහැ කියලා මේ අදහසකට ආවනේ. හැබැයි කාලයක් ගියාට පස්සේ ඕක අමතක කරලා යන්න පුළුවන්ද බැරිද? අමතක කරලා යන්න පුළුවන්. අනිත් අය වැරදි කරද්දී උපදින සිහිය අනිත් අය බාහිර ලෝකයා ඒ වැරදි වලින් බැහැර වෙලා ජීවත් වෙනකොට අපිට අමතක කරලා යනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක්. මේ පරියාය පහ හරියට අල්ල ගන්න ඕන. අපි මේ කෙලෙස් මේ වැරදි දුරු කරන ක්‍රමවේද පහනේ මල්ලිට ගහනකොට පරුස වචන කියලා අනිත් අය හිතනවා අපේ මෙයා මේ පරිසවචන කියන කුටි කනෝ මන්නම් පරිසවචන කියන්නේ නැහැ. මොන සල්ලේකේ පිහිටිය පළවෙනි. හැබැයි කාලයක් ගියාට පස්සේ මෙයාට මේ ඕකමත කියලා පරිසවචන කියවෙන්න පුළුවන්. ඒ නිසා දෙවෙනි පරියායදී බුදුන් වහන්සේ දේශනා කරනවා චිත්තුප්පාද පරියායදී අනිත් අය පරිසවචන කිව්වත් නොකිව්වත් ඒවා දාල නැහැ. මේ ඇතුළාන්ත අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මම පරිසවචන කියන්නේ කෙනෙක් බාරපත් වෙන්න ඕන. ඇතුළාන්ත අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. මල්ලී අර පරුස වචන කියලා දඬුවම් ලබනකොට මම නම් පරුස වචන කියන්නේ කියලා සම්බර වීමට එහා ගිහිල්ලා මෙයා හිතනවා මල්ලි පරුස වචන කිව්වත් නැත්තත් පවුලේ අය මෙයා හිතනවා මම පරුස වචන කියන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. මෙයාට ඒ ශාන්ත විහරණය ගැන අදහසක් ඇතිවෙලා. පරුස වචන නොකීමේ තියෙන සුවේ ගැන මෙයාට අදහසක් ඇතිවෙලා මෙයා අතුලාන්ත හිතින් හිතනවා අදිස්ථානයක් ගන්නවා පරුස වචන කියන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ බාහිර ලෝකයා සත්වයන්ට හිංසා කරද්දී පළවෙනි පියවර තුලදී මොකද හිතන්නේ? මෙයාලා හිංසා කළාට මන්නා හිංසා කරන්නේ දෙවෙනි පියවරේදී අනිත් අය හිංසා කළත් නොකළත් අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. හිංසා නොකිරීම කියන්නේ ಗುಣධර්මයක්. ආ ඒ ಗುಣධර්මයේ මම පිළිහිටනවා. ඒකට කියනවා චිත්තුප්පාද පරියාය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරික්කමන පරියාය. මොකද්ද මේ පරික්‍රමණ පරියාය කියන්නේ යම් කිසි කෙනෙක් හිතනවා සත්ත්ව හිංසනයේ තියෙන ආදීනව දැන් මේ වචනෙන් හරි ක්‍රියාවෙන් හරි සිතවිල්ලකින් හරි හිංසා කළොත් මොකද වෙන්නේ දැන් මේ පින්නතුන් සමාජයේ දැකලා ඇති තිරසන්නාත් භාව ගෙවන අය මනුස්සාත්ම භාවවලත් මනාව පිහිටන්නේ නැති ශරීර ඇස්කන්නාසා සහිතය දැකලා ඇති. ඒලයි දෝෂ සහිතය. ඊළඟට ওই දේවදූත සූත්‍ර වගේව හදාරන නිර්යාදීතවල නිරිසත්තු ගැනීම අහලා ඇති. එයාලා හරි රූපීනේ. പ്രേත ලෝකවල සෙම් සොටු ආදිය ආහාරයට ගන්න වැරහැලි ඇඳගත්ත දරකෝටු වගේ කෙට්ටු කුණු ගඳ ගහන මැස්ස වහන පණුව ගහන പ്രേතාත්ම ගැන പ്രേතියෝ ගැන අහලා ඇති. പ്രേතවත් එහෙම හදාරලා. ඒ වගේ ආත්ම භාව ලැබෙන්නේ එක හේතුවක් ප්‍රධාන හේතුවක් හිංසනය මතකද අපේ පින්නතුන්ට මන්තා പ്രേතවත්තුව එකම සාමියෙකුට භාර්යාවරු දෙන්නෙක් ඉන්නවා එක භාර්යාවක් ඊටාම ගුණ යහපත් නිසා ඒ ස්වාමියා ඒ ඒ භාර්යාවට හරිම ආදරේ. හැබැයි අනිත් භාර්යාවගේ හිම ගුණයක් නැති නිසා එයා ගැන ආදරයක් ඇති උනේ නැහැ. හොඳ භාර්යාවට ආදරය ඇති වුණා හොඳ නැති භාර්යාව ගැන ආදරයක් ඇති උනේ නැහැ. හොඳ භාර්යාවගේ ගුණ යහපත්කමට සාමියාගෙන් ආදරේ ලැබනකොට ගුණයක් ඇති භාර්යාවට මොකක්ද ඇති උනේ? ඊර්ෂ්‍යාව ඇති වුණා. ඊර්ෂ්‍යාවේ බැහැගත්තා වෛරය. වෛරය බැහැගත්තට පස්සේ මොකද්ද කරන්න පටන් ගත්තේ? හොඳ භාර්යාවට හිංසන කරන්න පටන් ගත්තා. එක සැරයක් මොකද කළේ? කැලෙන් ගෙනල්ලා කහඹිරිය අර හොඳ භාර්යාවගේ කාමරේ ඇඳෙත් ගෑවා, දුරට දිවලක් ගෑවා, උළුවස්සෙත් ගෑවා. බලන්න කහ කහම ඉන්නවා කියලා අතුලාන්ත වෛරය. හිංසනයක් නේ ඒක. ඊළඟට ඇය ලස්සනට ඉන්නකොට ඉන්න බෑ එවිසියාවේ. සුවඳ විලවුන් ටික එහෙම අරගෙන මොකද කළේ? අසුචි වලවල් වලට දැම්මා. වෙලාවකට ලස්සන ඇඳුම් පැළඳුම් ගිහිල්ලා අසුචි වලවල් වලට දැම්මා. ඒ අතරේ මොකද කළේ? හිතේ කේන්තියට සමහර එහෙම නැතින පීඩනයක් ඇතුණාට පස්සේ අතු ගාන ගමන් කුණු ටික පාත්තලා කුණු වරන් කුණු වලිනුත් ගැහුවා එක සැරයක්. ඒ වාට මොනවද කියන්නේ අපි? හිංසන. ඉතින් මොකදුනේ යාට? හොඳ භාර්යාවට හිංසා කරපු වචනෙන් ක්‍රියාකාරකම් වලින් සිතුවිලි වලින් හිංසා කර කර සතුට වෙවි හිටියනේ පුරුදු සතුටක් ලැබලබ මොකද උනේ ප්‍රේතියක් වෙලා හොඳ භාර්යාව ළඟටම ඇවිල්ලා පින් ඉල්ලන්න වුණා අන්න බලන්න අපි මේ ලෝකේ සමහර දුබලයන්ට හෝ වේවා අපි හා සමායට හෝ වේවා අපට වඩා ප්‍රබලයට හෝ වේවා වචන වලින් ක්‍රියාකාරකම් වලින් හිංසා කර කර කුරුරු සතුටක් ලබනවනේ ඒක කුරුරු සතුට කුරුරු වින්දනේවා ආ මං මෙහෙම කරා දැන් ඉන්නවා විඳ විඳව. ආ ඔය ඉන්නේ මූණ නරක් කරගෙන අර වචන හොඳට වැදිලා වගේ ආන කුරුදු සතුටක් ලබනවා. බලන්නේ කුරුදු සතුට ලැබෙන කුරුදු ජීවිතේ. මන්තාපේත වස්තුවේ සඳහන් වෙනවා මුළු ශරීරෙම අසුචි ගඳයි. ඇඳි වත ඇඟේ වස්ත්‍රයක් නැහැ. කෝටු කෑලි අතපය ඒ ප්‍රේතියක් වුණාට පස්සේ කුරිරු සතුටට හිංසන හේතුලින් කුරිරු සතුටක් ලැබමින් කටයුතු කළානේ අන්න ඒකට ලැබුණා කුරිරු ජීවිතයක් කුරිරු කරකස ජීවිතයක් බලන්න මේ සල්ලේක ප්‍රතිපදාවේදී අන්නය අන්නයට හිංසා කරාට මම නම් හිංසා කරන්නේ නැහැ කියලා ඉස්සෙල්ලාම හිතනවා දෙවනුව මොකද කරන්නේ අන්නය හිංසා කළත් නොකළත් අනේ මම නම් හිංසා කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්නවා තුන්වෙනි එකේදී මොකද කරන්නේ ආදීනව හිතනවා කොච්චර අපිට එහෙම දකින්න ආදීනව කියලා තිබුණාද මේ අන්න ඇර හිංසා කිරීම තුළ කොච්චර අපිට එහෙම දකින්න පුළුවන් ඒ ඒ හිංසනය තුළ Tamanට වෙන ආදීනව ඒ හිංසනය තුළ අනිකාපත් වෙන පීඩනය අපි කොච්චරෝ හිතන්න ඕනද අපි අපේ ජීවිතවල වෙලාවකට ඒ කියන්නේ මේ මේ ධර්මයේ තුල ඉස්සරහට අනේක අමාරු මොකක්ද දන්නවද අපිට අපේ ජීවිතය ඇත්ත කතා කරන්න මේක හරියම අමාරු වැඩක් දැන් දානයක් ගැන බණ කියද්දී හොඳට අහගෙන ඉන්න පුළුවන්. ඊළඟට දිව්‍ය ලෝකයක් ගැන බණ කියද්දී බ්‍රහ්ම ලෝකයක් ගැන බණ කියද්දී හොඳට අහගෙන ඉන්න පුළුවන්. මොකද අපේ ඇතුලේ ඇතුලේ ගැන කතා වෙන්නේ නැහනේ. අපිට රිදෙන්නේ නැහැ ඒවට. හැබැයි අපේ ඇතුලේ ගැන කතා කරද්දී ඒ දෝෂ අපේ හිතවල තියෙනවා නම් දේශනා කරන මගේ හිතවල දෝෂ තියෙනවා නම් මට අමාරුයි. ශ්‍රවණය කරන පින්තුන්ගේ හිතවල දෝෂ තියෙනවා නම් පින්තුන්ට අමාරුයි. මේ අපේ ඇතුළට එබිලා අධ්‍යාත්මය හොයනවා කියන එක අධ්‍යාත්මයේ පිරික්සනවා කියන එක අමාරු වැඩක්. හැබැයි එහෙම කරපු අය තමයි නිවන් දැක්කේ. අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ පිටුදුන මතකයි නේද මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. ශ්‍රාවකයා මොකද කරන්න ඕන? අතීත කාය කර්ම පිරික්සන්න ඕන, වාක් කර්ම පිරික්සන්න ඕන, මනෝ කර්ම පිරික්සන්න ඕන. වර්තමාන කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම පිරික්සන්න ඕන. අනාගත කාය කර්ම අනාගතේ කරන්න ඉන්නවනම් යම්කිසි කාය කර්මයක්, වාක් කර්මයක්, මනෝ කර්මයක් ඒවත් පිරික්සන්න ඕන. නැතුව අපිට මේ මේ කෙලෙස් ප්‍රහාණයක් ගැන හිතන්න, නිවන් දැකීමක් ගැන හිතන්න බෑ. ඒ නිසා අමාරුවෙන් හරි අපි මේ ඇත්ත කතා කරමු. අපි සමහර අවස්ථාවල අපිට කැමති විදිහට අනිත් අය හැසිරෙන්නේ නැහැ, කටයුතු කරන්නේ නැහැ කියලා අපි එයාලා හිංසනයට පත් කරන අවස්ථා තියෙනවානේ. කතා නොකර ඉන්නවා පැය ගණන්. මූණ බලන්න තියෙන දවස් ගණන්. එයාලා කතා කරත් ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. අපි මේ හැම දෙයක් තුළින්ම කුරුරු සතුටක් ලබනවද නැද්ද? ඒ කුරුරු ඊටාම පහත් සතුටක් ලබනවා ඒකේ. වින්දනයක් ලබනවා. දැන් ඉන්නවා විඳෝ විඳෝ. කන්නේ වගේ නිකන්. එතකොට හිතන්න මේ මිනිස්සයා කොච්චර විඳවනවද? අනිත්‍ය අපට හිංසන කරද්දී අපි විඳවන්නේ යම්සේද? අපි අනිත්‍යයට හිංසා කරද්දී යාලක් විඳවනවා. බලන්න මේ තුන්වෙනි ක්‍රමවේදය පරික්‍රමණ පරියායේදී මේ ශ්‍රාවකය හිතනවා මේ හිංසනයේ කොච්චර කුරුමුද මේ හිංසනයෙන් කොච්චර ආදීනවම තියෙනවද මට කොච්චර දුක පිනිසද අනේකාට කොච්චර දුක පිනිසද ඇයි මං එච්චර රෞද්‍ර වෙන්නේ ඇයි මං එච්චර නපුරු වෙන්නේ මං කාගේ කවුද මම මේ බුදුරජාණන් වහන්සේගේ දරුවෙක් නෙමෙයි මොකද්ද මේ ගෙවන ජීවිතය අන්න ආදීනවම නේ කරනවා ඒ අකුසලේ දුර වෙන්න ඒක හේතු නෝද නැද්ද? හේතු වෙනවා අනිවාර්යෙන්ම. ආන තුන්වෙනි ක්‍රමවේදය. හතරවෙනි ක්‍රමවේදයේදී මොකද කරන්නේ? උපරිභාව පරියාය. උපරිභාව පරියාය කියන්නේ මේ දැන් පළවෙනි එකේදී අන් අය හිංසා කළත් මම හිංසා කරන්නේ නැහැ කියලා හිතුවා. දෙවෙනි එකේදී අන් අය හිංසා කළත් නොකළත් මම හිංසා කරන්නේ නැති කෙනෙක් කියලා අදිෂ්ඨාන ගන්නවා. තුන්වෙනි අවස්ථාවේදී හිංසනයේ ආදීනව දැක දැක හිංසනයේ ආදීනව දැක දැක හිංසා කරන්න නැති කෙනෙක් බඩපත් වෙන උත්සාහ කරනවා හතරවෙනි එකේදී මොකද කරන්නේ හතරවෙනි එකේදී මේ අදිස්ථාන ගන්නවා මං හිංසාව අභිභවාගිය සත්‍යයකටපත් වෙනවා හිංසාව අභිභවාගිය தත්ත්වය මොකද්ද අවිහිංසාව ඒකට කියනවා ප්‍රතිවිරුද්ධ කුසලය කියලා දැන් සොරකම් නොකිරීම කියන්නේ කුසලයක් නේ සොරකම් නොකිරීමට එහා ගිය කුසලය මොකද්ද? පරිත්‍යාගය. ප්‍රාණඝාතයෙන් වැළකීම කුසලයක්. ප්‍රාණඝාතයෙන් වැළකීමට එහා ගිය කුසලය මොකද්ද? සතුන් මරණයෙන් ගලව ගැනීම ඒවා අබේදානය. කාමීත්‍යාචාරයෙන් වැළකීම කියන්නේ කුසලයක් වුණාට ඊට එහා ගිය කුසලය මොකද්ද? අන්නයක් කාමීත්‍යාචාරයෙන් මුදවා ගැනීම. එහෙනම් මෙයා මෙතනදි කරන්නේ දැන් හිංසා කරන්නට ජීවිතයක් මෙයා ගෙවනවනේ. එයා ඊට එහා ගිය කුසලයක් මතු කර ගන්නවා. අවිහිංසාව කියන්නේ ඊටාම සානුකම්පිත, කාරුණික දැන් අවිහිංසාවාදී චරිතයක් කියලා අපි කියන්නේ හිංසා නොකර ඉන්න කෙනාට විතරක් නෙමෙයි. ඊට එහා ගිය ගුණයක් තියෙන කෙනෙකුට තමයි අවිහිංසාවාදී කෙනෙක් කියන්නේ. අවිහිංසාවාදී කියන්නේ හිංසා කරන්නේ නැති කෙනෙකුට විතරක් නෙවෙයි හිංසා කරන්නේත් නැතුව ඊට එහා ගිහිල්ලා ලොවට යහපත කරන අයට අපි කියන අවිහිංසාවාදී චරිත කියලා. එහෙම ප්‍රසිද්ධ ප්‍රසිද්ධ චරිත මේ සමාජයේ වරින් වර පහළ වෙනවා විශේෂයෙන් බුදුවරයන් වහන්සේලේම හරිම අවිහිංසාවාදී චරිත. ඉතින් මෙයා හිතනවා අන්නේම අවිහිංසාවාදී චරිතයක් වෙනවා කියලා. කොච්චර ලස්සන ජීවිතයක්ද? ඊළඟ පස්වෙනි එකේදී සඳහන් කරනවා පරිනිබ්බාන පරියාය. මේ හිංසනය ප්‍රහාණය වෙන්නටම හේතුනේ යම්කිසි විදර්ශනාවක් කියනවනම් ආන්න ඒ විදර්ශනා පුරුදු කර කර පුරුදු කරන මොකද කරන්නේ? කවදාවත් Tamange අතින් හිංසාවක් නොවන විදිහට කාටවත් හිංසනය මුළු නුපුටාම දැමීම තමයි මේ පරිනිබ්බාන පරියාය කියලා කියන්නේ. ඊළඟට බලමු. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන් අය සතුන් මරන්නෝ හැබැයි මං නම් එහෙම සතුන් මරණ කෙනෙක් නෙවෙයි කියලා සල්ලේකයේ පිළිහිටනවා. ප්‍රාණඝාතයේ දකින්න සමාජය තුල. ඒ ප්‍රාණඝාතයේ දකින්න මෙයා පුරා කොහොබුවාගේ හෝ ප්‍රාණඝාතයේ දකින්න මෙයා හිතනවා මම අන් අය ප්‍රාණඝාත කරාට මං නම් ප්‍රාණඝාතයේ දෙන්නේ නැහැ කියලා. ඒ සල්ලේක පරියාය. ඊළඟට චිත්තුප්පාද පරියායද මෙයා මොකද කරන්නේ? අන් අය ප්‍රාණඝාත කළත් එකයි නොකළත් එකයි මම ප්‍රාණඝාත කරන්නේ නැති කෙනෙක් බාරපත් වෙනවා කියලා අදිෂ්ඨාන පිටුවා ගන්නවා. ඊළඟට තුන්වෙනි පරියායද සිද්ධ කරන්නේ අන් අය අන් අය දැන් පළවෙනි එක අන් අය ප්‍රාණඝාත කළත් මම ප්‍රාණඝාත කරන්නේ නැහැ. දෙවෙනි එකේදී අන් අය ප්‍රාණඝාත කළත් නොකළත් මම එහෙම කෙනෙක් වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරනවා. තුන්වෙනි එකේදී ප්‍රාණඝාත කිරීමේ ආදීනව මෙනෙහි කරනවා. හතරවෙනි එකේදී කරන්නේ ප්‍රාණඝාතයට ප්‍රතිවිරුද්ධ කුසලයේ මොකද්ද? අවේදානය. අවේදානය පුරුදු කරනවා. පස්වෙනි එකේදී මොකද කරන්නේ? පරිනිබ්බාන පරයය කියන්නේ ප්‍රාණඝාතය වෙන ස්වභාවයක් තියෙනවා නම් කවදාවත් ප්‍රාණඝාතයක් නොවන විදිහට විදර්ශනා ඥාන උපදවාගෙන ප්‍රාණඝාත කිරීමේ අකුසලය ප්‍රහාණය කරලම දැන. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් සෝතාපන්න වුණ කෙනාගෙන් ආයේ ප්‍රාණඝාතයක් වෙන්නේව නැහැ. අන්න බලන්න. ඒතකොට සෝතාපන්න වීම තුළ මේ ප්‍රාණඝාත කිරීමේ අකුසලය පරිනිබ්බාන ඒක පරිනිර්වාණයටපත් වෙනවා. ඒක නැති වෙලාම යන නිවන සාක්ෂාත් කිරීමත් එක්ක. ඊළඟට අපි ගමු ඊළඟට සඳහන් කරනවා අපි මෙතනදී මේ වැදගත් කාරණා ටික ගන්නේ මේ ලෝකයේ ඉන්නවා අන්සතු වස්තු වලට ආශා කරන අය. දැන් මේ ශ්‍රාවකය දකිනවා තිසරණේ පිහිටපු ශ්‍රාවකය දකිනවා අන් අය අන්සතු වස්තු වලට ආශ කරන හැටි. ඒකට කියන අපි දස අකුසල කර්මපතවල තියෙන්නේ අවිද්‍යාව කියලා. අන්සතු වස්තුවට ආදරය කරනවා. ඒව ජීවි වෙන්න පුළුවන්, ජීවි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒවට ආස කරනවා කියන්නේ දැන් අපි ඒක තේරුම් ගන්න ඕනේ පින්නත් දැන් කැමැත්ත කියන එක මෙතරදී මේ දස අකුසල කර්මපතවලදී ප්‍රතිසන්දි විපාක ලබා දීමට බලපායම් කරන්නේ අන්සතු වස්තු හමුවේ ඇති වෙන අර මගේ කරගැනීමේ අදහස. දැන් සමහර අයට එම සමහර දේවල් දකිද්දී එන්නේ දැඩි ඒකට කියන්නේ අවිජ්ජාව කියලා කියන්නේ දැන් වාහනයක් දැක්කට පස්සේ හිතනවා අනේ මේ වගේ වාහනයක් මට තිබ්බනම් මේ වගේ වාහනයක් මගේම කියලා පාවිච්චි කරන්න තිබ්බනම් අන්න අවිද්‍යාව. සමහර ගෙවල් දොරවල් දැක්කට පස්සේ එහෙම අදහස් වෙනවා අනේ මේ වගේ ගියක් දොරක් මට තිබ්බනම් මේ වගේ ගියක් දොරක් හදාගෙන මගේම කරගෙන ඉඳ තිබ්බනම් සමහර ස්ත්‍රීන් පුරුෂයන් දකිද්දි ඇති වෙන අනේ කොච්චර ලස්සන ස්ත්‍රියක්ද මගේම කරගන්න තිබ්බනම් මේ ස්ත්‍රිය මේ පුරුෂයා මගේම කරගන්න තිබ්බනම් සමහර අයගෙන් ආදරය ලැබෙනකොට අනේ සමහර අයගේ ආදරයන් දකිද්දි අනේ ඒ ආදරේ ඒ වගේ ආදරයන් මගේම කරගන්න තිබ්බනම් ඒකට කියනවා අවිද්‍යාව කියලා. මේ ලෝකයේ අන්සතු දේවල් ගැන Tamanට ඇති වෙන මගේ කර ගැනීමේ අදහස. ඒක අකුසල කර්මපතයක්. දස අකුසල වල තියෙන කර්මපතයක්. කියන්නේ ප්‍රතිසන්දි විපාකයක් නැවත ජීවිතයක් ලබා දෙන්න පුළුවන් අකුසලයක් ඒක. දැන් මේ සල්ලේක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙලෙස් ප්‍රහාණය කිරීමේ වැඩසටහනට ආපු වැඩ පිළිවෙලට යොමු වෙච්ච මේ ශ්‍රාවකයා ඔන්න පළවෙනි පරියායයේ පිහිටනවා අන්නය අන්සතු වස්තු මගේ කරගන්න දැඟලුවට මන්නම් එහෙම කරන්නේ ආන්න පළවෙනි සල්ලේක පරියායය ඊළඟට ඒක එක සැරයක් නෙවෙයි මෙයා හිතන්නේ අන්න ඒක දැන් ගොඩාක් වැදගත් වෙන්නත් මේ අන් අය වැරදි කරද්දී විවිධ වැරදි කරද්දී ඒ වැරද්ද එක සැරයක් දකිද්දී විතරක් නෙවෙයි මෙයා හැමතිස්සෙම හිතනවා ඒ වැරදි දකින දකින වාරයක් පාසා ජනි නාට්‍යයෙන් හරි වෙන්න පුළුවන් සිනමාවකින් හරි වෙන්න පුළුවන් එකට රැකී ආරක්ෂා කරන තැන කෙනෙක්ගේ තුලින් වෙන්න පුළුවන් පවුලම කෙනෙක්ගේ තුල වෙන්න පුළුවන් එම සමාජයේ මොනවා හරි පැතිකඩකින් Tamanට දර්ශනය වෙනකොට අන්සතු වස්තු මගේ කරගන්න පොරකන පොරකෑම මේ අය හැම වෙලේම හිතනවා මෙයාලා මෙහෙම කරාට මන්නම් මෙහෙම කරන්නේ මන්නම් මෙහෙම කරන්නේ අන්න සල්ලේක පරියාය. චිත්තුප්පාද පරියාය කියන්නේ මොකද්ද? අන්න අය මගේ මේ බාහිර වස්තු මගේ කරගන්න කටයුතු කරන් නොකලත් මට අදාළ නෑ. මං කරන්නේ. ආ මේක අතුලාන්තර හැඟීමක් ඇති කරගන්නවා. අන්න අය අන්තතු වස්තු මගේ කරගන්නකොට විතරක් නෙවෙයි එයාලා ඒවට පොර අල්ලද්දි හෝ අල්ලන්නේ නැති විදි ඕනම තත්ත්වයක් තුළදී මම මොකද කරන්නේ? මම අන්සතු වස්තු මගේ කරගන්න අදහස් නැතුව ජීවත් වෙනවා කියලා කියන්නේ කොච්චර සිහියක්ද ඒක? එහෙම ජීවත් වෙනවා කියන්නේ කෙනෙක් අන්සතු දේවල් තමා සතු කරගන්න අදහසක් ඇති කරගන්න නැතුව ඇතුලාන්ත හැඟීමෙන්ම ජීවත් වෙනවා කියන්නේ පොඩ්ඩක් ඉන්නත් හිතන්න මොන සිහියක්ද ඒක කියලා. ඉතින් අපි එහෙම තැනකට වැටෙන්න ඕනේ. අන්සතු වස්තු දකිනකොට ඇතුලාන්තයෙන් මගේ කරගන්න පරිසරය සකස් වෙන්න කලින් නෑ නෑ මේව මගේ කරගන්න අවශ්‍ය නැහැ කියලා අතුලාන්ත හැඟීම් කුසලමය හැඟීම් චිත්තුප්පාදයන් උපදින විදිහට හිත හදා ගන්න ඕනේ. තුන්වෙනි එකේදී මොකද කරන්නේ? තුන්වෙනි එකේදී මොකද කරන්නේ? මෙයා හිතනවා මේ අන්සතු වස්තු අන්සතු දේවල් අන්සතු වාදනයන් මගේ කරගැනීමේ ආදීනව මොනවද? කන්‍යාමනේ කරගන්නවා. මෙයා හොඳට සමාජයේ හිත දාලා බලන මේ ආන්සතු දේවල් දැන් බලන කාමයේ කාමයේ වර්ධය හැසිරීම ගත්තට පස්සේ මොකද වෙන්නේ? ආන්සතු දුවක් හරි ආන්සතු පුතෙක් හරි ආන්සතු භාර්යාවක් හරි ආන්සතු ස්වාමියෙක් හරි මගේ කර ගැනීමක් මේ සිද්ධ වෙන්නේ කාමිත්‍යාචාරයේදී. ඉතින් ඒකේ ආදීනෝ කොහොමද? ඉතින් අද ලෝකේ විශාල ප්‍රශ්නයක් වෙච්ච දෙයක් ඔය කාමයට බැහැසිරීම අන්සතු ස්ත්‍රීන් අන්සතු පුරුෂයන් අන්සතු සාමියරු අන්සතු භාර්යාවරු එක එක්කෙනා තමා සතු කරගන්නවා. ඒ අයගේ ආදරයන් තමා සතු කරගන්නවා. ඉතින් ඒවා ආදීනව ඉතින් කොච්චර කී දෙනෙක් නම් එහෙම ඒ ඒ ඒ ඒ කරුණු කාරණා නිසා කොච්චර විඳවන සාමියරු විඳවන භාර්යාවරු විඳවන දරුවෝ කොච්චර තියෙනවද? මේ වර්තමාන මේ සමාජ ජාලා භාවිතාව තුළ මේ ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේවා ආදීනව දකින්න ඕනේ. එහෙම ආදීනව දකින්න නැත්නම් මොකද වෙන්නේ? අහු වෙනව පින්නත්. ඒ කියන්නේ මේ මේ වැරදි වලට මේ මිනිස්සු අහු වෙන්නේ ඒ කියන්නේ පින්නත් ඒවා අපිට හිතා ගන්න බැරි තරම් මේ ඇසිල්ලකින් ඒක වෙනවා. ඒ කියන්නේ දයාවක් ලැබෙන තැනට ඒ කියන්නේ දැන් බලන්න ඔය සමහර චූටි බලුපැටවු ඉන්නේ. ඔය චූටි බලුපැටවු ඉන්න කූස්පැටවු ඉන්නෝ දයාවක් ලැබෙන තැන ගුලි ගැහෙන ගතියක් තියෙනව නේද? දයාවක් ලැබෙන තැනට ආදරයක් ලැබෙන තැනට මේ ඇදී යන ගතියක් තියෙනවද නැද්ද? ඔය බලන්න ගෙදරක ඉන්න බලුපැටියෙකුණ පොඩ්ඩ ඔලුව අත ගාලා කූස්පැටියට පොඩ්ඩ ආදරෙන් කතා කරලා වණික කරකව ගාලා ළඟට දුවන් එන්නේ. අන්න ඒක තමයි පින්නදී මිනිස්යාගේ හිතුත්. ඒ ආදරයක්, ඒ කියන්නේ ආදරේ නැති දුකක් විඳිනවනේ ගොඩක් අය. තියෙන ආදරෙත් මදි දුකක් විඳිනවනේ. එහෙම ලොකු හීන මේ ඌනතාවයක් තියෙනවා. ආදර ඌනතාවයක් තියෙනවා. එතකොට මේ ආදර ඌනතාවය තුල ජීවත් වෙන කෙනාට ඔය සමාජ දාලා තුලින් හරි යම් කිසි කෙනෙක්ගෙන් ප්‍රතිවිරුද්ධ කෙනෙක්ගෙන් දයාවක් ලැබෙනකොට ප්‍රිය වචනයක් ලැබෙනකොට ඇගැයීමක් ලැබෙනකොට පූස් පැටව වගේ අර ජීවිතේට සුරුල් වෙනවා. වලු පැටව වගේ අර ජීවිතේට ඇදිලා යනවා. ඒකයි මම සඳහන් කළේ තමන්වත් දන්නේ මේ වගේ ලොකු ප්‍රතිපත්තියක් නැත්නම් සල්ලේක ප්‍රතිපත්තියක් නැත්නම් මොකද වෙන්නේ ඉතින්? ධර්මය නම් දන්නවා තමයි නමුත් ඇදිලා යනවා. දැන් මට එක දුවක් සඳහන් කළා ඒ තාත්තා භාවනා වැඩසටහන් වලට යනවා. ඊළඟට බණ අහනවා. හොඳ රැකියාවකුත් කරනවා. ඊළඟට ඒ වගේම දෙවෙනි භාර්යාවකුත් ඉන්නවා. බණත් අහනවා. එහෙනම් කොච්චර දැනුම දැනුමක්ද? කොච්චර දැනුමක්ද? ධර්ම භාවනා වැඩසටහන් වලට යනවා කියන්නේ කර්මස්ථාන ගැන කොච්චර අවබෝධයක් ඇද්ද? ඉතින් භාවනාව නම් හැබැයි කරන්නේ නැහැ කියලා තමයි දුවමට සඳහන් කළේ. භාවනා කරන්න ඕවට අහු වෙන්නේ නැහැ. භාවනා කියන්නේ මේ ප්‍රතිපත්තිනේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ධර්ම ඥානය තිබ්බාට විතරක් මදි. සුතය මදි. ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ සුතය විතරක් කියන මෙහෙම මේ මේ සූත්‍ර වල තියෙන විදියට ප්‍රතිපත්තියක් පුරුදු කරන්නේ නැතුනොත් මොකද වෙන්නේ පින්නත්? කාම මිත්‍යාචාරය දකිද්දී අනිත් අය කාමිත්‍යාචාර කළත් මන්නම් කරන්නේ මන්නම් කරන්නේ කියලා එහෙම වැලකීමක් නැතුනොත් අනිත්‍ය කාමීත්‍යාචාර කළත් නොකළත් අනේ මන්නම් ඕක කරන්නේ කියලා චිත්තූපාද පරියාය ඇති කරගත්තේ නැත්තම් කාමීත්‍යාචාරයේ ආදීන නිරන්තරයෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ අන්තතු ස්ත්‍රියක් පුරුෂයක් සමා සතු කරගෙන කාමයේ වර්ධවා හැසිරීමේ ආදීන මෙනෙහි කර කර මෙනෙහි කර කර ජීවත් වුනේ නැත්තම් අහු වෙනවද නැද්ද පිටස්තර ස්ත්‍රීන්ගේ වචන වලට පුරුෂයන්ගේ වචන වලට හරි අසරණයි ඒ ජීවිතේ ඕවා වැඩිදුර ගියාට පස්සේ ඒ අයට කර කියා ගන්න දෙයක් නැහැ. අර මොකද හිතපුවත්වත් නැහැ, පය ගහපුවත්වත් නැහැ වගේ අන්තිමට. නන්නත්තර වෙනවා. හරි වසර නැහැ ඒකට අහු වුණාට පස්සේ. ඒවා අත්දැකපු අය තමයි දන්නේ මේක කොච්චර කුරුරු එහෙම නැත්නම් බිහිසුණු නැත්නම් කොච්චර වේදනාකාරී සිද්ධියක්ද මේවට ඇදලා ගිහිල්ලා අමාරු වැටුණට පස්සේ. ඒ අමාරු වැටෙනකම්ම Taman දන්නේ නැහැ. අර පළඟැටියා දැල්ලට ඇදිලා ගිහිලා පිච්චිලා ගියා වගේ. ඉතින් එවැනි විනාශයන් නොවෙන්නයි මේ සල්ලේක ප්‍රතිපදා සල්ලේක සූත්‍ර. අනිත් අය අන්සතු වස්තු මගේ කරගෙන කාමයේ වර්ධව හැසිරුණත් මේවා දකිද්දී පවුල කෙනෙක් කරද්දී පිට කෙනෙක් කරද්දී මෙයා හිතනවා ආරංචි වෙද්දී මන්නම් කරන්නේ මන්නම් කරන්නේ අන්න සල්ලේක පරියාය එක. දෙවෙනි එක අනිත්‍ය මේවා කළත් නොකළත් අතීතේ කළත් නොකළත් අනාගතේ කළත් නොකළත් අනේ මන්නම් කරන්නේ චිත්තුපාද පරියාය. ඊළඟට පරික්කමන පරියාය කියලා කියන්නේ හැම තිස්සෙම එයා හිතනවා මේ කාමයේ ආදීනව. කාමිත මේව මන්නම් කියන්නේ නැවත නැවත හිතන්න මේවා. හිත ඔහේ තියන්න එපා. දැන් කතාවට කියනවා දැන් සාමාන්‍යයෙන් කියනවා ස්මාර්ට් ෆෝන් තියෙන ස්මාර්ට් ෆෝන් වල data on කරලා හැම තිස්සෙම තියන්න එපා කියනවා. සාමාන්‍යයෙන් කියනවා data on කරලා තියන්න එපා. එතකොට අපරාධේ data වගේක් කැපෙනවා කියලා. ඒ නිසා data off කරලා තියන්න කියනවා. ඒ data ටික රැකගන්න. අන්න ඒ වගේ අපේ හිතත් අපේ හිතත් පින්නත්නි ඔහේ තියන් දෙපා. අර බලන්න දුවන්න මේ වහන්න දුවන්න කියලා මේ හිත එක එක දේවල් පස්සේ දුවන්න ඔහේ තියන්න එපා. ඕකෙන් වැඩක් ගන්න. නිකරුණේ හිත මේ නාස්ති කරන්න එපා. දැන් data නිකම් මොන්නේ එකේ තියෙනකොට පාවිච්චි කරන්නේ නැතුව අපරාධ data විනාශ වෙනවානේ. අන්න ඒ වගේ මේ හිතට ඔහේ ඉන්න දෙන්න එපා අර හේතුව දුව මෙහෙ හේතුව දුව. ඕක දාන්න මේවා යාදීනව දකින්න. ඔව් මේවයින් වලකීමට අදිස්ථාන ගන්න හිත يعني හිත හැමතිස්සෙම පාවිච්චි කරන්න කෙලෙස් ප්‍රහාණයට. මේකට ඔහේ ඉඳ දෙන්න එපා. ඒක නිකන් ඩේට ඔහේ නිකන් ඔන්න කළා තියනවා වගේ අපරාධේ. දැන් අපි තව දෙයක් ගමු දැන් අපි හිතමු දැන් ම්ම් දැන් සමහර අවස්ථා තියෙනවා උදාහරණයක් ගත්තොත් එහෙම දැන් කාමරේ ෆෑන් එක දාලා විදුලි පංකාව දාලා පුතා ඉන්නවා. පුතා කාමරෙන් පිට වෙනවා විදුලි පංකාව ඔෆ් කරන්නේ නැතුව. ඒතර අම්මල තාත්තලම කියන අපරාධේ කරන්ට් එක නාස්ති වෙනවා. විදුලිය නාස්ති වෙනවා. ඇත්ත නේද? අන්න ඒ වගේ මේ හිත හිත වුණත් හැමතිස්සෙම මේ නිකරුණේ තියන්න එපා. නිකරුණේ මේක එක එක දේවල් වලට දුවන විදිහට කියනවා මේක පාවිච්චි කරන්න. අවධානය යොමු කර කර පාවිච්චි කරන්න. අදිෂ්ඨාන ගන්න. අනිත්‍ය කාමරද හැසිරුණාට මං හැසිරෙන්නේ නැහැ. උන සංවේග පරියාය. ඒක නිරන්තරයෙන් ජීවිතේ පුරුදු කරන්න. ඊළඟට චිත්ත උප්පාද පරියාය. හැමතිස්සෙම අනිත්‍ය මේක කළත් නොකළත් අදිෂ්ඨාන ගන්න චිත්ත උප්පාද පරියාය සිත් උපදවනවා. මම මේ වැරදි කරන්නද කියලා ඉක්වරපත් වෙනවා. ඊළඟට පරික්‍රමන පරියාය හැමතිස්සෙම හිත යොදවන්න මේකට ආදීනව දකින්න යොදවන්න. ඊළඟට උපරිභව පරියාය කියන්නේ කාම මේ අන්සතු වස්තු මගේ කර ගැනීමට ප්‍රතිවිරුද්ධ. එවැනි අදහස් ඇති නොකර ගැනීමේ කුසලමය මානසික මට්ටම් වලට තමන්ගේ හිත අරගෙන යන්න. ඊළඟට විදර්ශනාවෙන් මේ කෙලෙස් ධර්ම දිහා බලමින් මේක සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න දුරු කරන්න. ඊළඟට ඊළඟට අපි ගමු කෙනෙක්ගේ ජීවිතේ එහෙම ඇති වෙන්න පුළුවන් තවත් අකුසල ධර්මයක් අපි ගමු ගුණමකු බව. මේ ඉතින් කතා කරද්දී පොඩ්ඩක් අමාරු වෙන්නත් පුළුවන් සමහර අයට මොකද සමහර අයගේ ජීවිතවල මේ අඩුව තියෙන්න පුළුවන්. ඉතින් අපි අංග සම්පූර්ණ අය නෙවෙයි. ඉතින් මේ අඩුව තියෙන දේශනා කරන අපි තුල තියෙනවා අපිට දෙනවා පිළිතුරු තුල තියෙනවා පිළිතුරු දෙනවා. ඉතින් එහෙම රිදි රිදි හරි දැන් එහෙමනේ දැන් තුවාලයක් අපි හිතමු කටුවක් ඇවිල්ලා කියලා කකුලේ. දැන් කටුව අයින් කරද්දී රිදෙනවනේ. රිදෙනවා කියලා කටුව අයින් කරන්න තු හිටියොත් මොකද වෙන්නේ? ඒක උඩුදුවනවා. ඒක පැෂවනවා. ඉතින් අන්න ඒ වගේ මේ මේ අපේ අතුලාන්තය ගැන කතා කරද්දී සමහර අවස්ථාවල රිදෙනු පින්නවා. ඒ රිදිල්ල කටුව අයින් කරනවා වගේ. කටුව අයින් කරන්න නම් රිදෙනවනේ. ඉතින් ඒ නිසා රිදි රිදි හරි අපි මේවාට මූණ දෙන්න ඕනේ. ಗುಣමකු බව. ගුණමකු බව කියලා කියන්නේ අන් අයගේ මේ යහපත් ගුණධර්ම කපල දාන ගතිය. ඒ ගොඩක් දුරට වෙන්නේ ඒ අදාළ කෙනත් එක්ක අපේ අමනාපයක් කියනවා නම්. දැන් ගෙදර ඉන්න අපි හිතමු තාත්තත් එක්ක අම්ම තරහයි කියලා. දැන් දරුවෙක් කියනෝ අනේ අපේ තාත්තා හරි අහිංසකයි නේද අම්මේ. එතකොට අම්ම මොන අහිංසකද? ආ මේ ගුණේ මකලා දානවා. අන්න ඒ වගේ අපි හිතුව සමාජය තුළ කටයුතු කරද්දී ආයතන තුළ කටයුතු කරද්දී ඔන්න ආයතන ප්‍රධානියා කියනවා සේවකයෙක් එක්ක අනේ බලන්නකෝ අර සමන් හරියට කැපවීම වැඩ කරනව නේද මොන කැපවීමෙන්ද යා කොච්චර මේ නිකන් ඉන්නවද ආන්නේ අර ගුණේ මකනවා එහෙම කරන්න අතුලාන්ත වෛරයට ඉතින් ඒක අකුසලයක් අපි අනිත් අය ගුණ ගුණ මකනකොට මොකද වෙන්නේ අපිට කවදාවත් තවත් කෙනෙක්ගේ ප්‍රශංසා ලැබෙන්නේ නැහැ බලන්න මේ මේ ප්‍රශංසා එහෙම නැත්නම් වටිනාකම් අගය සම්භාවනාව කියන එක සසරගත සත්වෝ කැමති දෙයක්. ඇයි ලැබෙන්නේ නැත්තේ? සංසාර ගමනේ අනිත්‍යයට වටිනාකම් දෙනකොට ඒවා කැපුවා. අනිත්‍ය සම්භාවනාවට පත්‍රාදිය කැපුවා. අනිත්‍යයට වටිනා මේ අගයන් දෙනකොට ඒවා කැපුවා. අන්න ಗುಣ අතීත ಗುಣමකුභාවය නිසා මේ ජීවිතය අපිට ප්‍රශංසා ලැබෙන්නේ වටිනාකම් ලැබෙන්නේ එහෙනම් මේවා දැකලා මෙයා මොකද හිතන්නේ? අනිත්‍ය අනිත්‍යයේ ಗುಣ මැකුවට මන් නම් එහෙම අනිත්‍යයේ ಗುಣ මකන කෙනෙක් වෙන්නේ නැහැ කියලා පළවෙනි සල්ලේක පරියායේ පිළිතනවා. මෙයා හිතනවා මගේ තරහකාරයෙක්ගේ හොඳක් කිව්වත් ඒ හොඳ හොඳ විදිහට මම අනුමත කරනවා. අන්න බලන්න. මේ සල්ලේක පරියායේ පළවෙනි එකේ පිළිතන කෙනා හිතනවා මම මම මෙයත් එක්ක තරහයි. අපි අම්ම කෙනෙක් කියලා අම්ම හිතනවා මේ මහත්යත් එක්ක මම මේ දවස්වල තරහින් ඉන්නේ. ඒත් මගේ දුව හරි පුතා හරි මේ මහත්යගේ හොඳක් කිව්වොත් මම ඒක කපන්නේ නැහැ. ඒ කැපුවොත් මගේ මේ කෙලෙස් ධර්මය ප්‍රහාණය කරගන්න මට ඒක බාධාවක්. ඊළඟට අනාගතේ මට තවත් කෙනෙක්ගෙන් වර්ණාවක් අගයක් වටිනාකමක් නොලැබෙන්න මේ පාපය හේතුවක් වෙනවා. ඒ නිසා හිතනවා අන්නය අන්නයගේ ಗುಣ මැකුවත් මන්නම් ඕව කරන්නේ අන්න සල්ලේක පරියාය එක. දෙවෙනි එකේදී මෙයා හිතනවා අන්නය අන්නයගේ ಗುಣ මැකුවත් ಗುಣ නොමැකුවත්. ඒව අදාළ නැහැ. මං අනිත්යෙන් ಗುಣ මකන්න කි කෙනෙක් වෙනවා කියලා හිත් උපදවා ගන්න චිත්ත උපාද. අන්න බලන්න දැන් බලන්න කොච්චර ලස්සන දෙයක්ද කියලා සාමාන්‍ය ජීවිතේ ඉද්දි මෙයා හිතනවා මේ අනිත් මේ ಗುಣ මැකීම කෙනෙක් හොඳ දෙයක් නෙවෙයි. ඉතින් මම නම් එහෙම එහෙම වෙන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. හිතනවා ජීවිතේ. ඒ ඒක අදිෂ්ඨානය කියන පාරමිතාවක් කියනවනේ. අදිෂ්ඨාන ඇති කරගන්නවා. මම අනිත් අය ගුණ මකන්න කෙනෙක් බාටපත් වෙන්න ඕන. ආන් මේකට කියන චිත්තුප්පාද පරියාය. කුසල හිත් උපදවන හොඳ කෙනෙක් වෙන්න. තුන්වෙනි එක මොකද්ද? පරික්කවර පරියාය කියන්නේ මෙයා මෙනෙහි කරන ගුණ මැකීමේ ආදීන. අපි ඔය කතා කළේ විදියට ගුණ මකනකොට අන් අයගෙන් අගයක් අපට ලැබෙන්නේ නැහැ. වටිනාකමක් ලැබෙන්නේ නැහැ. සමාජයේ සම්භාවනාවටපත් වෙන්නේ නැහැ. බලන්න එහෙම තවත් කෙනෙක්ගේ අගයක් ලැබෙන්නේ නැති වර්ණාවක් ලැබෙන්නේ නැතුව එහෙම සමාජයේ එහෙම ඉතාමත් පහත් තත්ත්වයට වැටලා ඉන්නුනොත් Tamanට නේද හිතන්න එතන ඒ තියෙන මේ මානසිකත්වය කවුරුත් මාව ගණන් ගන්නෑ කවුරුත් මට අගයක් දෙන්නේ ඇයි අනේ මට මෙහෙම ජීවිතයක් ලැබුණේ මොකද්ද මේ කර්මය මැරිලවත් යනවා එකත් එකක් මොකටද මේ කාටවත් වටින්නේ නැති මගේ ජීවිතය අන්න බලන්නේ හරියම පහතට වැටෙනවද නැද්ද එතකොට අන්නයිගේ ಗುಣ මැකුවමට ඔහොම ජීවිත ලැබෙන්නේ ඉතින් මෙයායි ආදීනව මෙනෙහි කර කර මොකද හිතන්නේ තුන්වෙනි එකේ පරික්‍රමන පරියායද මෙයා හිතනවා අනේ මේ අන්නේගේ ಗುಣ මැකීම කියන්නේ බොහොම නරක දෙයක්. බොහොම දුක් විපාක ලබා දෙන දෙයක්. ආ මං කරන්නේ මං කරන්නේ. අන්න ආදීනව මෙනෙහි කරනවා. හතරවෙනි එක තමයි උපරිභාව පරියාය. අන්නයගේ ಗುಣ මැකීමනේ නරක. මං අයගේ අන්නයගේ ಗುಣ වර්ණනා කරනවා. ආන ප්‍රතිවිරුද්ධ කුසලයේ මෙයා හදාගත්තා. මෙයා දැන් මොකද කරන්නේ? අන් අයගේ තියෙන ಗುಣ විතරයි හැබැයි නැති ಗುಣ නෙවෙයි. යමෙක් ප්‍රාණඝාත කරන්නේ නැත්නම් මෙයා කියනවා අනේ ඔව් එයා ප්‍රාණඝාත කරන්නේ නැති හොඳ කෙනෙක්. යම් කෙනෙක් මෛත්‍රී සහගත නම් එයා ඒක කියනවා. අනේ එයා මෛත්‍රී සහගත කෙනෙක්. ඒක ඇත්ත. යමෙක් කියොත් එහෙම අරයා හරීම කරුණාවන්ත නේද? ඒක තියෙනවා නම් මෙයා කියන තරහකාරයා වෙන්න පුළුවන්. මෙයාට එයාත් එක්ක තරහක් තියෙන්න පුළුවන්. හැබැයි කියනවා ඇත්ත එයා කරුණාවෙන් ලෝකයට උදව් කරන කෙනෙක්. එයා දක්ෂ කෙනෙක් නේද? ඔව් ඔව් එයා දක්ෂ කෙනෙක්. අන්න බලන්න. දැන් මෙයා අන් අයගේ ಗುಣ මකන්නේ විතරක් නෙවෙයි අන් අයගේ ಗುಣ කතා කරන කෙනෙක් බවටත් පත් වෙලා. ඒකට කියන්නේ මොකද්ද? උපරිභාව පරියාය. කියන්නේ තියෙන තත්ත්වයට වඩා උසස් මට්ටමකට එයා පැත්තුණා. ಗುಣ මකන්නේත් නෑ. උසස් මට්ටමට ගියා කියන්නේ ಗುಣ වර්ණනා කරනවා. පස්වෙනි එක තමයි මෙයා විදර්ශනාවෙන් ඒ ගුණමකුභාවය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළ දානවා. ඒකට පංචස්කන්ධ විදර්ශනාව අවශ්‍යයි. ඉතින් මෙන්න මේ විදිහට මේ සල්ලේක සූත්‍රයේ පින්නත් මේ අපි අපේ ජීවිතයේ ප්‍රහාණය කළ යුතු කෙලේශ ධර්ම 42ක් ගැන සාකච්ඡා කරනවා. දැන් අපි කතා කරේ කීයද? 3ක් 4ක් නේ. හිංසනය ගැන කතා කළා. කාමීත්‍යාචාරය ගැන කතා කළා. ආන්සතු වස්තු තමා සතු කර ගැනීම ගැන අවිද්‍යාව ගැන කතා කළා. ඊළඟට ප්‍රාණඝාතය ගැන කතා කළා. ಗುಣ මැකීම ගැන කතා කළා. ඔච්චරයිනේ. මේ සූත්‍රය අරගෙන හදාරාදී තමයි තේරෙන්නේ පින්නත් අපි කොච්චර මේ සල්ලේක ක්‍රමේ කළ යුතු උදුරලා දැමිය යුතු කෙලෙස් ධර්ම තියනවාද කියලා මේක 42ක් විග්‍රහ කරනවා. ඉතින් ඒක අපි දැනගන්න නම් මොකද කරන්න ඕන? පැයක් තුළ විස්තර කරන්න අමාරුනේ. අපේ පිනතුන් මේ පොතපත හදාරන්න ඕනේ. හදාර හදාර ඒ දැනුම ලබා ගැනීම මොකද කරන්නේ? ජීවිතයට එකතු කරගන්න ඕනේ. ජීවිතයට එකතු කරගන්න ඉතින් පින්නන්ට මේ සූත්‍ර දේශනාව මේ විදිහට බුදුරජාණන් වහන්සේ මොකද්ද ක්‍රමවේද පහ හොඳට මතක තියාගන්න. පළවෙනි එක මොකද්ද? ශල්ලේක පරියාය. උදාහරණයක් ගත්තොත් ප්‍රාණඝාතය අන්නය කරනවා දකින්නකොට හිතනවා අන්නය කරාට මං කරන්නේ. දෙවැනි එක චිත්ත උපාද පරියාය. අන්නය ප්‍රාණඝාත කළත් නොකළත් මෙයා හැමතිස්සම අදිෂ්ඨාන ගන්න හිත උපදවා ගන්නෝ මන්නම් ප්‍රාණඝාත කරන්නේ. තුන්වෙනි එක මොකද්ද? පරික්කමන පරියාය. ප්‍රාණඝාතයේ ආදීනව හැමතිස්සෙම මෙනෙහි කරනවා. මෙහෙම ප්‍රාණඝාත කිරීම තුළ මම දුක් ඇති දුක් උපදවන තොටකට වැටෙනවා වගේ කියලා. ඒ කියන්නේ දැන් අපි දැන් කෙනෙක් ඔරුවකින් ගිහිල්ලා කිඹුල්ලු ඉන්න තැනක බහිනවා. අනිවාර්යෙන් දුකකටපත් වෙනෝනේ. අන්න ඒ වගේ මේ ප්‍රාණඝාත කර කර යන ගමනේ මම වැටෙන්නේ අර වගවලස්සු කිඹුල්ලු ඉන්නා වගේ නිරයට. ත්‍රිසන් ලෝකෙට. ඉතින් අන්නේ ආදීනව මෙනෙහි කර කර හිතනවා නෑ නෑ නෑ මම ප්‍රාණඝාත කරන්නේ ඒක තුන්වෙනි අවස්ථාව පරිපූර්ණ පරියාය. හතරවෙනි එක තමයි උපරි භාව පරියාය. මෙයා හිතනවා ප්‍රාණඝාතයෙන් වැළකීම විතරක් නෙවෙයි මම අබේ දාණය දෙන්නත් මේ උත්සාහ කරනවා අන ප්‍රතිවිරුද්ධ කුසලයක් ඇති කරගත්තා. පස්වෙනි එක තමයි ප්‍රාණඝාත කිරීමේ යම් යම් අකුසල චිත්තයිතිකෝ තියෙනවා නම් එය ප්‍රහාණය වෙන විදිහට පංචස්කන්ධ ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාට ගන්නවා. එතකොට පරිනිබ්බාන පරියාය ඒ කෙලෙස් ධර්මය පිරිණිවිලම යන අවස්ථාව. ඉතින් අපේ නියමිත කාලය අවසන් වෙනවා. අද දවසේ අපි සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මූල පරියාය වර්ගයේ එන සල්ලේක සූත්‍රය. කෙලෙස් උදුරවා දැමීම ක්‍රමවේද පහකින් විස්තර කළ සූත්‍රය. මේ සූත්‍රය හොඳට හදාරන්න තමන්ගේ ජීවිතේ සමීපල ඉන්න කෙනෙකුට දරුවෙකුට වෙන්න පුළුවන්, තමන්ගේ සාමියාට වෙන්න පුළුවන්, භාර්යාවට වෙන්න පුළුවන්, තමන්ගේ මිනිබිරියට වෙන්න පුළුවන්, මුණුබුරාට වෙන්න පුළුවන්. අකුසල් දුරු කිරීම කියලා දෙන්න පුළුවන් විදිහට මේව හදාරන්න. පුතේ, ඔයාගේ වරද වරදෙන් ගැලවෙන්න මෙන්න පළවෙනි ක්‍රමය. මෙන්න දෙවෙනි ක්‍රමය. මෙන්න තුන්වෙනි ක්‍රමය. මෙන්න හතරවෙනි ක්‍රමය. මෙන්න පස්වෙනි ක්‍රමය. ඉතින් දරුවන්ට පවා එතකොට ධර්මයේ ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙලා ධර්මයට එකතු වෙයි. හැම දිනාටම ත්‍රිවිධ රත්නත්‍රයේ අනන්ත ගුණානුභාව බලයෙන් සිත ශාන්තිය සැනසෙල්ලම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති Thank you.